ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ රත්නපුර මුද්දුව ශ්‍රී සුමන පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය අතිපූජනීය කොන්ගස්තන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ සුබ සූත්‍රය ඇසුරෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අපට දහම් කරුණු පහදා දෙන් මැනවි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මාස්සවන කාලෝ අයං බදන්තා ධම්මාස්සවන කාලෝ අයං බදන්තා ධම්මාස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු කිම්පන මානව අත්තිකෝති බ්‍රාහ්මනානං ඒක බ්‍රාහ්මනෝපි අහං ඉමේතං පංචන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්තුනි අද ධර්මදේශනාවේ මාත්‍රිකාව වශයෙන් ලැබී තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ 49 වන සූත්‍රය එය සුභ කියන මානවකයෙකුට දේශනා කළ නිසා සුභ සූත්‍රය කියලා සඳහන් වෙනවා. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සුභ කියන මානවකයා ඇසූ ප්‍රශ්න කීපයකට පිළිතුරු වශයෙන් සුභ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන්නේ ගෘහ ජීවිතය පිළිබඳව ඒ කාලේ මානවකයන් නැත්තම් තරුණ අය ප්‍රශ්න කරනකොට විවිධ විදිහේ බ්‍රාහ්මණයන් බ්‍රාහ්මණ පඬිවරුන් දීපු පිළිතුරු ඒ වගේම බ්‍රාහ්මණ මිනිසුන් තුළ පිළි අරගෙන තියුණු යම් යම් මතවාද පිළිබඳව තමයි මේ සූත්‍රයේදී සුභ කියන මානවකයා ප්‍රශ්න කරන්නේ. ඒ අනුව මේ සුභ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන්නේ ගෘහ ජීවිතය පිළිබඳවත් ඒ වගේම ඒ කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ජීවිත පිළිබඳවත් බ්‍රාහ්මණයන් තුල තිබුණු මතවාද. ඒ වගේම ඒ කාලේ තවත් බ්‍රාහ්මණ පඬිවරුන් තුල තිබුණා වේද වේදාංග උගන්වන පාරම්පරික බ්‍රාහ්මණ පවුල්වල පිළිගත් මත කීපයක් තිබුණා. ඒ අතර වැදගත් කාරණයක් කරුණු පහක් ඒ අය පිළි අරගෙන තියෙනවා. ඒ කරුණු පහ ප්‍රගුණ කළොත් ඕනෑම කෙනෙකුට බ්‍රහ්ම සහව්‍යතාවයට එහෙම නැත්නම් ස්වර්ග ලෝකයට දිව්‍ය ලෝකයට යන්න පුළුවන් කියලා. ඉතින් මේ අනුව සුබ කියන මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා. ඒ වගේම මේට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දුන්න පිළිතුරු සුභ සූත්‍රයේ අන්තර්ගත වෙනවා. පින්නතුනේ මේ සූත්‍ර දේශනාව කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත්වර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ සවැත්වර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට ඒ කාලේ ඒ සවැත්වරට තරමක් ඈතින් තුදී කියන ගම්මානයක් තිබුණා. ඒ ගම රජවරුන් විසින් තුදී කියන ගමේ හිටපු බ්‍රාහ්මණ පවුලට පරිත්‍යාගයක් වශයෙන් දීප එකක්. ඒ නිසා ඒ ගම සඳහන් කරනවා තෝදීය කියලා. තෝදීය ග්‍රාම කියලා. මේ තෝදීය ග්‍රාමය සම්පූර්ණයෙන්ම තුදී කියන බ්‍රාහ්මණ පවුලට අයිති ගමක්. විශාල ගම්මානයක්. මේ ගම්මානයේ මේ පවුල් වලට සම්බන්ධ බ්‍රාහ්මණියෝ තමයි ජීවත් වෙන්නේ. ඒ ගම්මානයෙන් ලැබෙන සියලු අයබදු ආදිය ඒ බ්‍රාහ්මණ පවුලට තමයි ලැබෙන්නේ. මේ බ්‍රාහ්මණ පවුල ඒ නිසා බොහොම ධනවත් බලවත් බ්‍රාහ්මණ පවුලක් වශයෙන් සිටුවරු වශයෙන් ප්‍රසිද්ධ වෙලා සිටි. එක දවසක් මේ තෝදෙය කියන සිටුවරයාගේ පුත්‍රයා තරුණ පුතෙක් මෙයා තමන්ගේ යාළු හිතවත් තරුණ පිරිසක් සමග ආවා සවැත් නුවරට සවැත් නුවර එයාගේ හිතවත් පවුලක නවාතැන් ගත්තා. මෙහෙම ඉන්න අතර මේ අය සාකච්ඡා කළා තවත් නුවර බොහොම ප්‍රසිද්ධ රහතන් වහන්සේලා ඉන්නවා අපිත් ඒ රහතන් වහන්සේලා හමු වෙලා සාකච්ඡා කරමුයි කිය. ඉතින් බොහොම හොඳ අදහසක් ඇත්ත වශයෙන්ම වර්තමාන තරුණ පිරිසට වුණත් මේවායින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. බලන්න ඒ තරුණ පිරිස තමන්ගේ යාළු පිරිසක් හමු වෙන්න නගරයට ආවම විවේක වෙලාවේ සාකච්ඡා කරනකොට ඒ අය සාකච්ඡා කරලා තියෙන්නේ කොයිතරම් වැදගත් කාරණයක්ද කියලා. ඒ අය සාකච්ඡා කරලා තියෙන්නේ ඒ කාලේ ඒ සවැත්වර නගර ආශ්‍රිතව හිටපු උගත් පඬිවරු කවුද? ශ්‍රමණ බ්‍රාහ්මණියෝ කවුද? ඒ අය උගන්වන ධර්ම මොනවද කියන සාකච්ඡාවක් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ආගන්තුකෙක් වුණත් ඇවිල්ලා විවේකයක් තියෙන වෙලාවකට තමන්ගේ රාජකාරී කටයුත්තක උනත් දුර බැහැර ගිය වෙලාවකදී එහෙම නැත්නම් වෙනත් කටයුත්තකට ඥාතීන් සමග විශේෂ කටයුත්තකට ආපු වෙලාවකදී මිනිසුන් සාකච්ඡා කළ යුත්තේ තමන්ට ඒ ආපු ප්‍රදේශයෙන් ඒ ප්‍රදේශයේ ඉන්න වැදගත් අයගෙන් ඒ ප්‍රදේශයේ තියෙන ස්වභාවික సౌందර්යයෙන් ඒ ප්‍රදේශයේ තියෙන සම්පත් වලින් තමන්ට යමක් ඉගෙන ගන්න ජීවිතයට යමක් එකතු කර ගන්න දෙයක් තියනවාද කියන එක. ඒ අනුව බොහොම වැදගත් ප්‍රශ්නයක් තමයි සුභ මාවන මානමකයා තමන්ගේ හිතවත් සවැත්නුවර යාළුවගෙන් ප්‍රශ්නයක් ඇහුවේ මේ ප්‍රදේශයේ සවැත්නුවර බොහොම ප්‍රසිද්ධ රහතන් වහන්සේලා ඉන්නවා කියලා. ආන්නේයි අපි ගිහින් හමු වෙලා සාකච්ඡා කරමු කියලා. ඒ අනුව තමයි මේ පිරිස එන්නේ මොකද ඒ සවැත්නුවර සිටු ගෙදර හිටපු පිරිස බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදිලා හිටපු පිරිසක් ඒ නිසා ඒ අය කියනවා ඔව් ඔව් සවැත්නුවර මේ නගරේ බොහෝම ප්‍රසිද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා උන්වහන්සේ ඉන්නේ අනේ පිටිසෙත්මා හදපු ජේතවනාරාමේ ඒ විහාරස්ථානයේ දහස් ගණනක් හාමුදුරුවෝ ඉන්නවා බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රසිද්ධයි බොහෝම ගැඹුරු ධර්ම දේශනා කරන්නේ අපට බොහොම දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා බොහොම ලොකු වර්ණාවක් කළා. ඒ වර්ණාව අහලා මේ අය සවැත්තුර ජේතවනාරාමයට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරලා සුභ කියන මේ මානවකයා අර පිරිස ඉදිරියේදී බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ අපේ පවුල් බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණ වංශිකයෝ. අපේ පවුල්වල පැරණිම සම්ප්‍රදායානුකූලව බොහෝ සිරිත් විරිත් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරනවා. බුදුජානන් වහන්සේ අපේ පැරණි සම්ප්‍රදායානුකූලව පිළිගත් අදහසක් තියෙනවා. ගෘහ ජීවිත ගත කරන අය ගෘහ ජීවිතයට අදාළ කටයුතු කරමින් එයයි සැපසී ජීවත් වෙනවා කියලා. ඒ වගේම සමහර මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෘහ ජීවිත ගත කරන්නේ නැතුව අතහැරලා පැවිදි දිවියේ ගත කරමින් ඊ අය සතුටින් ජීවත් වෙන්නේ නැහැ කිය. මේ කාරණය පිළිබඳව මම වැඩියෙන් දැනගන්න කැමතියි ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මානවකය ඔවගේ ප්‍රශ්නයක් එක පැත්තකින් විතරක් බලලා උත්තර දුන්නොත් ඔබලාට වැරදි අර්ථ ලැබෙනවා. සමහර අය ඒකෙන් වැරදි අවබෝධයකුත් ලබා ගන්නවා. ඒ නිසා ඔවගේ ප්‍රශ්නයකට විවිධ පැතිවලින් බලලා විභජ්‍යවාදීව පිළිතුරු දෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් කියනවා නම් යම් කිසි කෙනෙක් පිළි අරගෙන ඉන්නවා නම් සියලුම ගෘහපතීන් බොහොම සන්තෝෂයෙන් ඉන්නේ ගෙවල් දොරවල් වල වැඩ කරගෙන කියලා ඒක වැරදි මතයක්. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් කියනවා නම් සියලුම ගෙවල් දොරවල් වන ගෘහපතීන් ගෘහ ජීවිත ගත කරන අය බොහොම දුකසේ ඉන්නේ කියලා කියනවා නම් ඒකත් වැරදි මතයක්. ඒ වගේම යම් කිසි කෙනෙක් කියනවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සියලුම දෙනා බොහොම සන්තෝෂයෙන් ඉන්නේ කියලා කියනවා නම් ඒකත් වැරදි මතයක්. ඒ වගේම යම් කිසි කෙනෙක් කියනවා නම් සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නේ කොහොම දුකසේ කියලා ඒකත් වැරදි මතයක්. ඒ නිසා ඔය ප්‍රශ්නය ඔය විදියට අහුවම එකපාරටම ගෘහ ජීවිතය සාර්ථකයි පැවිදි ජීවිතය අසාර්ථකයි කියලා උත්තර දෙන්න බැරි මොකද ඒ තුල වැරදි මතයක් මතුවෙන්න පුළුවන් නිසා. එතකොට සුබ මානවකේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර තියෙනවා මෙන්න මේ වගේ අදහසක්. ඒ වගේම විශේෂයෙන් අපේ මේ බ්‍රාහ්මණ පෞල්වල පිළිගැනීමක් තියෙනවා ගෘහ ජීවිත ගත කරන අය බොහොම මහන්සි වෙලා විශාල කර්මාන්ත කරමින් ඒ වගේම විවිධ විදිහේ වැඩ කටයුතු කරමින් සිය ගණන් දහස් ගණන් සේවකයන් යොදාගෙන බොහොම ධනෙ හම්බ කරලා ඒවා පරිභෝග කරමින් පංචකාම සම්පත් පිළිමින් බොහොම සන්තෝෂයෙන් ඉන්නවා කිය. මේක ස්වාමීනි ගෘහ ජීවිත ගත කරන අය තුල තියෙන විශේෂයෙන් බ්‍රාහ්මණයන් තුල තියෙන අදහසක්. ඒ වගේම තවත් තියෙනවා ඒ වගේ ගෘහ ජීවිත ගත කරන අය වගේ බොහෝ වැඩ නේද? වැඩ අඩුයි. ඒ වගේම ජීවිතයත් ඒ තරම් ගැඹුරු නෑ. බොහොම සරලයි. පාවිච්චි කරන භාණ්ඩ බොහොම අඩුයි. අල්ප කෘත්‍ය බොහොම අඩු වැඩ කොටසක් තියෙන්නේ. එවැනි ශ්‍රමණ බ්‍රාහ්මණියන් ඒ වුණාට ජීවත් වෙන්නේ අසතුටින් කියලා. ඒ අයට ලැබෙන ප්‍රතිඵල බොහොම අල්පයි කියලා. අල්පතාවද්යයි කියලා. මෙන්න මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා දෙන්නයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සුභ භාවනකමයා අහපු ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් දේශනා කරනවා මානවකය ඔබ දැන් කල්පනා කරලා බලන්න ගෘහ ජීවිත ගත කරන අය බොහොම මහන්සියෙන් හම්බ කරන ධනිය රැස් කරනවා. ඒ වගේම විශාල පිරිස් දාගෙන කර්මාන්ත එහෙම කරනවා. බොහෝ වැඩ කටයුතු කරනවා. එහෙම බොහොම මහන්සියෙන් වැඩ කරන සමහර අයට විශාල සිය ගණන් කම්කරුවන් සේවකයන් යොදාගෙන කර්මාන්ත කරන සමහර ගෘහ ජීවිත ගත කරන අයට සමහර වෙලාවට පාඩු සිද්ධ වෙනවා යම් යම් විෂම කාලවලදී. විෂම විදිහට නැත්නම් වැරදි විදිහට යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් ඇතුව නැත්නම් වැරදි අවබෝධයක් ඇතුව වැරදි පරිපාලන විහුවයක් ඇතුව යම් කිසි කර්මාන්තයක් කළොත් ඒකෙන් පාඩු වෙන්න පුළුවන්. කොච්චර සිය ගණනක් දහස් ගණනක් සේවකයෝ හිටියත් ඒ වගේම විශාල ධනයක් වියදම් කළා කර්මාන්ත පවත්වාගෙන ගියත් වැරදි අවබෝධයකින් ඒ වගේම වැරදි විදිහේ පරිපාලනයකින් ඒ වගේම වැරදි විදිහේ කාල පිළිබඳ අවබෝධයක් නැතුව ඒ කටයුතු කිරීම නිසා පාඩු වෙන්න පුළුවන්. ඒ වගේම බලන්න සමහර වෙලාවට ගෘහ ජීවිත ගත කරන අය නොඑක් විදිහේ කර්මාන්ත කරනකොට හොඳට බුද්ධිමත්ව හොයලා බලලා ඒ වගේම විශාල වශයෙන් මහන්සියලා දහස් ගණන් සේවක සේවිකාව යොදාගෙන විශාල ධනයක් උපයනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම සමහර වෙලාවට සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පැවිදි ජීවිත ගත කරනකොට වැරදි ප්‍රතිපත්ති වල පිහිටලා ඒ වගේම වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරලා ඒ අය වැඩ අඩු වුණාට අල්ප කෘත්‍ය ඇති අය වුණාට සෑහළු දීපවැත්තුන් ඇති අය වුණාට වැරදි වැඩපිළිවෙලක් අනුගමනය කිරීම නිසා මිත්‍යා දෘෂ්ටියක පිහිටලා කටයුතු කිරීම නිසා එයට ඒ ශ්‍රමණ භාවයෙන් ශ්‍රමණ ජීවිතයෙන් උසස් ප්‍රතිඵල ලබන්න බෑ ඒ නිසා පසුතැවිල්ලටපත් වෙන්න පුළුවන් අල්ප ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් අප්‍රසාවාද්‍ය වෙන්න පුළුවන් ඒ වගේම සමහර සමහර ශ්‍රමණ බ්‍රාහ්මණීන් මුල ඉඳලම හොඳ අවබෝධයකින් යුක්තව ඒ වගේම බුද්ධිමත්ව සරල දීපැවතුම් ඇතුව සමහර වෙලාවට ඒ අයට විශාල ප්‍රතිඵල උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ ඇයි? නිවැරදි අවබෝධයක් තිබීම නිසා, නිවැරදි වැඩපිළිවෙලක් අනුගමනය කිරීම නිසා. ඉතින් මේ අනුව අපට කාටවත් කියන්න බෑ එකපාරට මුළු ජීවිතයේ බොහොම වැඩ වැඩි. ඒ වගේ හුඟක් ශ්‍රම ශක්තිය වැය කළා, හුඟක් ධනය හම්බ කළා. සැපවත් ජීවිතයක් ගත කරනවා කියලා නිගමනයකටපත් වීම හෝ පැවිදි ජීවිතය ඒ තරම් වැඩ නැති වුණාට සරල ජීවිතයක් වුණාට ඒ සියලුම සරල ජීවිතය තුන් ගත කරන පැවිද්දන්ට දුක්ඛිත ජීවිත තියෙන්නේ කියලා නිගමනය කරන එකත් වැරදි. දැන් බලන්න සමහර අවස්ථාවලදී ඔබ දන්නවා ඔබ දක්ෂ ගොවියන් පිළිබඳව දක්ෂ ගොවියෙක් හොඳට කාලය දන්න බීජ පිළිබඳ අවබෝධයක් ඇති ගොවිතැන් පිළිබඳව තේරුමක් ඇති විශාල කෙත්ජායක් උනත් ගොවිතැන් කරලා හොඳට ආස්වැන්න දැන ගන්න පුළුවන් එහෙම දක්ෂ ගොවියෝ ඉන්නවා ගෘහ ජීවිත ගත කරන අය ඒ අය ඒ විදිහට බොහොම මහන්සි වෙලා සේවකයෝ යොදාගෙන විශාල වපසරියක මහා ගොවිතැනක් කරනවා නියම කාලයට හොඳ බිත්තර වී හොඳ ගොවියෝ හොඳ කාලයක විශාල මහන්සියක් යොදලා විශාල ආදායමක් ලබන ඒක ඔබ දන්නා කාරණයක් ඒක වෙන්න පුළුවන් දෙයක් ඒ ඇයි නිවැරදි විදිහට ඒ කාරණයේ ගොවිතැන් ගොවි කර්මාන්තයේ පිළිබඳ අවබෝධයකින් කටයුතු කරපු නිසා නිවැරදි වෙලාවක නිවැරදි වැඩපිළිවෙලක් අනුගමනය කරපු නිසා එයින් එයාට සම කාලයක් උත්සාහයක් බීජ හොඳ බීජ ලැබිලා හොඳ කම්කරුව ලැබිලා හොඳට ගොවිතැන කරපු නිසා විශාල අස්වැන්නක් ලැබලා සතුටු සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ දක්ෂ ගොවියෙක් වුණත් හොඳ බිත්තර වී පාවිච්චි කළත් විශාල කම්කරුවන් යොදාගෙන කටයුතු කළත් සමහර වෙලාවට වියලි කාලයක් ඇවිල්ලා ගොවිතැන විනාශ වෙන්න පුළුවන් විසම කාලයක්. එහෙම නැත්නම් නොඑක් විදිහේ ලෙඩ රෝග වෙලා ගොවිතැන් විනාශ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගම් වතුරකින් හුලඟකින් විනාශ වෙන්න පුළුවන්. එවැනි වෙලාවකට කොච්චර දක්ෂ ගොවියෙක් වුණත් විශාල ධනයක් වියදම් කළත් එයාට ප්‍රමාණවත් වෙන්න ආදායමක් සම්පතක් ලබන්න බැරි වුණා ඒ නිසා දුකටපත් වෙනවා. ඒ වගේම දැන් ඔබ දන්නවා. සමහර වෙලෙන්දෝ ඉන්නවා. හොඳ දක්ෂ වෙලෙන්දෝ. හොඳට හිතලා මතලා වැඩ කරන්න පුළුවන් බුද්ධිමත් වෙලෙන්දෝ. ඒ වගේම විශේෂයෙන් වෙළඳාම පිළිබඳව දන්නා දක්ෂ වෙලෙන්දා කාලයට ගැලපෙන්න, තැනට ගැලපෙන්න, මිනිසුන්ගේ අවශ්‍යතා තේරුම් අරගෙන ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්කම නිසා එයාගේ ඒ දක්ෂකමින් දක්ෂ විලෙන්දෙක් ලොකු ලොකු ලාභයක් ලබනවා. ඒ වගේම සමහර වෙලාවට සමහර වෙලෙන්දන්ට හොඳට වෙළඳාම් කිරීමේ පුරුද්ද තිබුණට වැරදි විදිහට එයා ඒ වෙළඳාමට භාණ්ඩ ලබාගෙන තියෙනවා. එහෙම නැත්නම් වැරදි විදිහට එයා ඒ භාණ්ඩ අලෙවිය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ජනතාවට යම්කිසි සතුටු වෙන්න පුළුවන් භාණ්ඩයක් නෙමෙයි විකුණලා තියෙන්නේ. මොකක්කෝ ඒ වෙළඳාම පිළිබඳ තිච්ච දුර්වලතාවයකින් ඒ වෙළඳාමින් විශාල ධනයක් වියදම් කළා බාගෙලාට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට සමහර වෙලාවට යම් කිසි කෙනෙක් වැරදි වැඩපිළිවෙලක් අනුගමනය කරලා වැරදි වැඩපිළිවෙලකින් යුක්තව උසස් ප්‍රතිඵල ගන්න හැදුවට ඒක වෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි කෙනෙක් සුළු ධනයක් වියදම් කළා. සුළු ධනයක් ආයෝජනීය කරලා වැඩි බෙහෙතක් ගන්නේ නැතුව උසස් ලාභයක් ලබන්නත් පුළුවන්. අන්න ඒ වගේ සමහර ශ්‍රමණයෝ පැවිද්දෝ වැරදි වැඩපිළිවෙළවල් අනුගමනය කරලා උසස් ප්‍රතිඵල ගන්න බැරි වෙන අය වෙනවා අර වෙලෙන්දා පාඩු කරගත්තා වගේ. ඒ වගේම සමහර අය ශ්‍රමණයෝ ගෘහ ජීවිත වලින් අයින් වෙලා පැවිදි ජීවිත ගත කරමින් වැරදි වැඩපිළිවෙළවල් අනුගමනය කරලා මිච්ඡා ආජීවයෙන් යුක්තව කටයුතු කිරීම නිසා ඒන් පාඩුබයි වෙන්නේ වෙලෙන්දා වෙලඳාම දන්නේ නැතුව වෙලද කටයුතු කරලා පාඩු ලබනවා වගේ. එවැනි අවස්ථා තියෙනවා ඔබ දන්නවා සමාජයේ වෙලෙන්දන් අතර. අර වගේ දක්ෂ ගොවියන් අතරත් ලාභ ලබන පාඩු ලබන අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ අනුව එකපාරට ඔබ අහපු ප්‍රශ්නෙට ඍජුවම අපට කියන්න බෑ. මෙන්න මේ විදිහට පැරණි අපේ පිළිගැනීමක් අනුව බ්‍රාහ්මණ වංශිකයන්ගේ සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට අනුව සියලුම ගෘහ ජීවිත ගත කරන අය මහන්තියෙන් හම්බ කරලා කැපවත්ව ඉන්නවා කියලා කියන එක වැරදි. ඒ වගේම සියලුම පැවිද්දන් බ්‍රාහ්මණයන් ශ්‍රමණයන් ගෘහ ජීවිත අතහැරලා දාලා අල්පේච්ඡ ජීවිත ගත කරමින් දුක්ඛිත ජීවිත ගත කරලා දුකසේ තමයි ජීවත් වෙන්නේ කියලා සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට චෝදනා කරන්න බෑ. මේ දෙකේ වෙනස සිදු වෙන්නේ මොකක් නිසාද මානවකයා? ඒ දෙකේ වෙනස සිදු වෙන්නේ වැරදි දෘෂ්ටියක්, මිත්‍යා දිට්ඨියක්, මිත්‍යා සංකල්පයක්, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත නිසා මිත්‍යා ජීවිතය දක්වා හැරිලා යනවා වැරදි පැත්තට. ඒකෙන් වෙන්නේ පාඩුවමයි. ඒකෙන් ලෞකික ජීවිතයත් අසාර්ථක වීමමයි. ලෝකෝත්තර ජීවිතයත් අසාර්ථක වෙනවා. වැරදි දෘෂ්ටියක් ඇතුව වැරදි වැඩපිළිවෙලක් අනුගමනය කරමින් යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනා උසස් තත්වයක් දෙවියෙක් වෙලා උපදින්න මහා බ්‍රහ්මයාගේ සහභාගීතාවට යන්න ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්න බෑ. යම් කිසි කෙනෙක් නිවැරදි වැඩපිළිවෙලක් අනුගමනය කරලා නිවැරදි දෘෂ්ටියක් ඇතුව නිවැරදි වැඩපිළිවෙලක් ඇතුව නිවැරදි ක්‍රියාවන් වචන ඇතුව හොඳ යහපත් ජීවිතයක් ගත කරලා ඒ අය යහපත් තැනකට යාවි කියන එක පිළිගත හැකි තර්කයක්. ඒ නිසා මානවකය ඔබ මේ ඉදිරිපත් කරපු තර්කය අනුව සියලුම පැවිද්දන් දුකසේ ඉන්නේ සියලුම ගෘහ ජීවිත ගත කරන අය සැපසේ ඉන්නේ කියන තර්කය වැරදි. ඔබගේ ප්‍රශ්නය නිවැරදි වෙන්න ඕනි. ඒ අය නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදි ජීවිත ගත කරලා නිවැරදි ප්‍රතිපත්ති වලින් උසස් තත්වයකටපත් වෙන්න පුළුවන්. ගෘහස්ත පුජ්‍යලයකට වුණත් පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට වුණා. මෙන්න මේ අනුව බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික පැහැදිලි කළාම සුභ මානවකයා ප්‍රශ්නයක් නැවත අහනවා බුදුරජාණන් වහන්සේ අපේ බමුණන් අතර තව ඔයකට සම්බන්ධ පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම නම් කර්ම පහ අපේ සාම්ප්‍රදායිකව පිළිගෙන පිළිඅරගෙන තියෙනවා අනුගමනය කළොත් ඒවා කුසල ක්‍රියා යහපත් වැඩ. ඒ කරුණු පහ අනුගමනය කිරීම නිසා ඒ අයට ලෞකික ජීවිතේ ලෝකෝත්තර ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉමේසං පංචන්නං ධම්මාණං මෙන්න මේ කරුණු පහ අනුගමනය කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ අය ලෞකික ජීවිතයේ උසස් තත්වයකට පත් කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරන්ට මතක් කරලා බුදුහාමුදුරන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා බුදුරජාණන් වහන්සේ මේ පිරිසට දැනගන්නත් එක්ක මම මේ කරුණු පහ ඉදිරිපත් කරන්නද කියලා. බුදුරජාණන් වහන්සේ සුභමානමකයාට කියනවා හොඳයි මේ පිරිසට දැනගන්න සමග ඔබ ඔය කියන බ්‍රාහ්මණයන් පිළි අරගෙන තියෙන යහපත්යයි සම්මත වෙලා තියෙන කරුණු පහ ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව සුභමානමකයා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරලා කියනවා බුදුරජාණන් වහන්සේ අපේ බ්‍රාහ්මණ පවුල්වල සාම්ප්‍රදායික විදිහට පාරම්පරිකව පිළිගත් මතයක් තමයි මේ කරුණු පහ කුසල ක්‍රියාවන් යහපත් ක්‍රියාවන් පින් කිරියවත් කියලා හඳුන්වන්නේ. ඒකෙන් පළවෙනි එක තමයි මේ සත්‍යං සත්‍ය කතා කිරීම, ඇත්ත කතා කිරීම. සත්‍යවාදී වෙනව නම් ඒ අයගේ ජීවිතය සාර්ථක වෙනවයි කියලා. අසත්‍ය කතා කරනවා නම් බොරු කියනවා නම් ඒ අයගේ ජීවිතය අසාර්ථක වීමට ඒක ප්‍රධාන කාරණයක්. ඒ විතරක් නෙමෙයි ශ්‍රමණ බ්‍රාහ්මණය වුණත් සත්‍යවාදීව ජීවත් වෙන්න ඕනේ. අසත්‍යවාදීව කටයුතු කළොත් ඒ අයගේ වාක් සංවරය නැති නිසා මහජනයා මේ අය බොරුකාරයෝ කියලා ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි ඒ අයට සුගතිගාමී වීමටත් බැරි වෙනවා ඒ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම. එනිසා සත්‍යවාදී වෙන්නම ඕනි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සුගතිගාමි වෙන්න. දෙවෙනි කාරණිය වශයෙන් පැහැදිලි කරන්නේ තපස, තාපස. තපස පිළිබඳව විවිධ අදහස් බමුණන් අතර තිබුණා. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේ විවිධ තාපසවරුන් උගන්වපු කරුණු අනුව අනුගමනය කරලා නොඑක් විදිහට දුක් දුන්න ශරීරයට ඒ මොකද තපස්දම් රැකීමෙන් උසස් තත්වයකටපත් වෙන්න පුළුවන් ඒ තපස්දම් රකින්කොට නිවැරදිව සත්‍යවාදීව හරියටම තපස්දම් රැක්කොත් සියලු අකුසල් නැති කරලා මෝක්ෂය ලබා ගන්නත් පුළුවන් කියන ඉගැන්වීම විශේෂයෙන් අන්තවාදී අත්තකිලමතාන යෝගයේ අනුගමනය කරපු අය තුල තිබුණා බ්‍රාහ්මණයන් මේක බොහොම උසස් ධර්මයක් වශයෙන් පිළිඅරගෙන තියෙන ස්වාමීනි කියලා සුභ මානවකයා පැහැදිලි කළා මේ තපස් පිළිබඳව සුබමානවකයා පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් තපස් ධර්ම වලින් ඉහළට ගියොත් හොඳ උග්‍ර තපස් ධම්ම රැක්කොත් ඒ අයට විශාල වශයෙන් ගෞරවයක් උපහාරයක් ලැබෙනවා සමාජයෙන් ඒ විතරක් නෙමෙයි පැරණි අකුසල ධර්මයන් සම්පූර්ණයෙන් ක්ෂය කරලා කුසල ශක්තියින් වර්ධනය කර ගැනීම නිසා මෝක්ෂය ලබන්න පුළුවන් කියලා. ඊළඟට මේ සුභ මානවකයා පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අපේ පාරම්පරික පිළිගැනීමක් අනුව මේ පංච ධර්ම වලට තුන්වෙනි කාරණේ වශයෙන් සඳහන් වෙන්නේ බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව බ්‍රාහ්මණයන් විසින් බොහොම උසස් කොට සැලකන එකක්. කුංචි කාලයේ විශේෂයෙන් විවාහයට පෙර උසස් තත්ත්වයට පවතින ජීවිතය සකස් කරගන්න නම් බ්‍රහ්මචර්යාව කුමරි බඹසර කුමර බඹසර තියෙන්න ඕනේ. එවැනි අයගේ ජීවිතය බොහොම ශක්තිමත් ගෘහ ජීවිතේ වුණත් උසස් තත්වයකටපත් වෙනවා. විශේෂයෙන් ශ්‍රමණයන් බ්‍රහ්මචර්යාවෙන් යුක්ත වෙන්න ඕනි. ඒ බ්‍රහ්මචර්යාව බොහොම ශ්‍රේෂ්ඨ ධර්මයක්. ජී කාමභෝගීන් වගේ පහත් හැසිරීම් වලට අයිති කාම සේවනයෙන් වැළකීලා සිටිනවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ජීවිතය උසස් තත්වයකටපත් වෙනවා. ඒ නිසා බ්‍රහ්මචර්යාව බ්‍රහ්ම සහාව්‍යතාවට යන්න පුළුවන් ධර්මයක් වශයෙන් තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ හතරවෙනි කාරණිය වශයෙන් බොහොම වැදගත් දෙයක් අපේ පාරම්පරික බ්‍රාහ්මණයන් විසින් පිළිගන්නවා අධ්‍යේශණය කියලා. අධ්‍යේශණය කියලා ස්වාමීන් මේකෙන් අපිට උගන්වන්නේ වේද වේදාංග හොඳට ඉගෙන ගැනීම කියන එක. වේද වේදාංග වශයෙන් ඍක් යජුර සාම අතර්වණ මේවා අපේ පාරම්පරිකව බ්‍රාහ්මණයන් විසින් ආරක්ෂා කරගෙන ආපු වේද පාඨ හොඳට ඉගෙන ගන්න ඕනේ. ගුරුවරයාගෙන්මයි ඒක අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ගුරුවරු ආශ්‍රයෙන් පාරම්පරිකව ළඟ ඉඳගෙන වේද පාඨ හොඳට උච්චාරණය කරන්න, හොඳට සජ්ජායනය කරන්න, හොඳට මතක තබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනතුරු අධ්‍යේශනයේ නැත්නම් අධ්‍යාපනයේ ලබන්න ඕනේ වේද වේදාංග පිළිබඳව. ඒ විතරක් නෙමෙයි වේද මන්ත්‍ර හරියට සජ්ජායනා කරමින් ජප කරමින් විවිධ යාග හෝම කිරීමේ පුරුද්ද ඒවට සහභාගී වෙලා කළ පුරුද්ද ලබා ගන්න ඕන. රාජරාජ මහා මාත්‍යාදීන් පවත්වන අස්වමේධ වගේ යාගයක් කරන්න හොඳට ඉගෙන ගන්න ඕනේ ඒක බොහොම අමාරු කාර්යයක්. එනිසා මේ අධ්‍යේශනය කියන එක පිටු යාගය පවත්වන්න හොඳට දැනගන්න ඕනි මේවා කලපුරුද්දෙන් පැරණි පාරම්පරික සිරිත් පිරිත් අනුගමනය කරමින් කරන්න ඉගෙන ගන්න එක බොහොම වැදගත්. මේ පිළිබඳව අපේ පැරණි බ්‍රාහ්මණ පවුල්වල හොඳට කියලා දෙනවා උගන්වනවා. ඒ විතරක් නෙමෙයි. පස්වෙනි කාරණේ වශයෙන් ත්‍යාගය පැරණි බ්‍රාහ්මණ පවුල්වල තිබිච්ච ශ්‍රමණ බ්‍රාහ්මණයන් තුල තියෙන බොහොම වැදගත් කාරණයක් පරිත්‍යාගය. පරිත්‍යාගයේ බොහොම උසස් කොට සැලකෙනවා. මේ කරුණු පහ හොඳට පුහුණු කළොත් උසස් ජීවිතයක් ගත කරලා මරණින් මත්තේ උසස් තත්වයට පත් වෙන්න පුළුවන් බ්‍රහ්ම සාහවිතාවට යන්න පුළුවන් කියලා අපේ පැරණි ආචාර්ය ප්‍රාචාර්ය પરම්පරාවල අයගේ ඉඳලාම පිළි අරගෙන තියෙන කාරණයක් ස්වාමී මේ පිළිබඳව ඔබ වහන්සේ දක්වන අදහස මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී පැහැදිලි කරනවා මානවකය ඔබ ඔය කියන කරුණු ඔබලා ඉගෙන ගත්තේ ඔබගේ ආචාර්යවරුන්ගෙන්. ඒ අය ඉගෙන ගත්තේ ඒගොල්ලන්ට උගන්වපු ආචාර්යවරුන්ගෙන්. ඒ අය ඉගෙන ගත්තේ ඒගොල්ලන්ටත් උගන්වපු ආචාර්ය ප්‍රාචාර්යවරුන්ගෙන්. ඔයගොල්ලෝ ඔක්කොම ගුරුවරයාගෙන් අහගෙන තදනු ගායන්ති. ඒ වේද පාඨ ඒ අනුවම ගායනා කරන්න ඉගෙන ගන්නවා. තදනු භාසන්ති. ඒ ගුරුවරයා කියන විදිහටම ඒවා කියන්න ඉගෙන ගන්නවා. ඒ වගේම භාසිත මනුභාසෙන්ති. ගුරුවරයා කියන විදිහටම කියනවා. කියන්න ඉගෙන ගන්නවා. ක්‍රම පාඨ සංහිතා පාඨ මේවා හරියට ඒ විදිහට උච්චාරණය කරන්න ඒ වගේම යාම හෝම කරන්න ඒ විදිහටම කරන්න ඉගෙන ගන්න ඕන. භාවිතමනු භාතෙන්ති වාචිතමනු වාචෙන්ති කියන විදිහටම කියන්න කරන විදිහටම කරන්න හොඳට උච්චාරණය කරන්න හොඳට අර යාග හෝම කරන පිළිවෙල අනුගමනය කරන්න පුරුදු වෙන කොහොමද පුරුදු වෙන්නේ ගුරුවරයාගෙන් ගුරුවරයාගෙන් ඒව ඉගෙන ගන්න හැබැයි ඔයගොල්ලෝ කවුරුවත් දන්නේ නැහැ මේ විදිහට මේ පංච ධර්මයන් මේ වේද පාඨයන් මේ විදිහ කියමින් එහෙම නැත්නම් මේ කියන ප්‍රතිපatti මේ විදිහට අනුගමනය කරමින් ඒකාන්ත වශයෙන්ම අපිට දිව්‍ය ලෝකයකට යන්න පුළුවන් මරුණට පස්සේ බ්‍රහ්ම සාගිතාවට යන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ කවුරුවත් දන්නේ නැහැ. එහෙමනම් කියන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවද? මානවකයක කිම්පන මානව අත්ති කෝචි බ්‍රාහ්මණානම් ඒක බ්‍රාහ්මනෝපි අහං ඉමේතං පංචන්නං ධම්මාණං සයං අභිඥා සච්චිකත්තා පවේදීමීති එහෙනම් මාළකේ කියන්නේ මේ ඔබලා මේ උගන්වන පංච ධර්මයන් අනුගමනය කරලා ඒ විදිහටම එහි ප්‍රතිඵල වශයෙන්ම යම් කිසි කෙනෙක් බ්‍රහ්ම සාධිතාවයට හෝ උසස් තත්වයකට හෝ පත්‍ත්‍චික් කෙනෙක් විශේෂ අධිගම ආදියක් ලැබපු කෙනෙක් ඉන්නවද කියලා මේ සියලු බ්‍රාහ්මණයන් අතර එහෙ නැත්නම් ඕගොල්ලෝ දන්න මේ පලාත්වල ඉන්න බ්‍රාහ්මණයන් අතර එහෙම කෙනෙක්වත් ඉන්නවද එතකොට සුභමානකයා උත්තර දෙන නොහේතම් බන්දේ ස්වාමීනි මම නම් එහෙම දන්නේ නැහැ. ආ හොඳයි. ඔබලාට උගන්වපු ආචාර්යවරු ඉන්නවනේ. ආන්නේ ආචාර්යවරුන්ගෙන් යම් කිසි කෙනෙක් පිළිබඳව ඕගොල්ලෝ දන්නවද? යම් කිසි බ්‍රාහ්මණයෙක් මේ විදිහට මේ පංච ධර්මයන් අනුගමනය කරලා පුරුදු කරලා ප්‍රතිපatti ගරුකව ඉඳලා ඒ අය මැරිලා ගිහිල්ලා උසස් තත්ත්වයකට දේව ආත්මයකට බ්‍රහ්මසහාවිතාවට ගියා කියලා. එහෙම එක ආචාර්යවරයෙක් ගැනවත් ඔබ දන්නවද? නොහේතම් බන්තේ ස්වාමීනි මම නම් දන්නේ. ආ හොඳයි. එහෙමනම් ඒ ආචාර්යවරුන්ට උගන්වපු ප්‍රාචාර්යවරු බොහොම ප්‍රසිද්ධ ගුරුවරුනේ પરම්පරාගතව ආපු ආචාර්ය પરම්පරාව ඉන්නවනේ. ඒ වගේ බ්‍රාහ්මණ පවුල් වල භාරද්වාජ, වාසෙට්ට, වාමක ඔවගේ ප්‍රසිද්ධ પરම්පරා ඉන්නවනේ. කස්සප ආන්නේ પરම්පරාවල අයවත් හත්මුතු પરම්පරාවකවත් ඈත අතීතේවත් ඔබලා අහලා තියෙනවද එවැනි ශ්‍රමණ බ්‍රාහ්මණියෙක් අපේ මෙන්න මේ භාරද්වාජ පවුලේ නම් එහෙම එක්කෙනෙක් ඉඳලා තියෙනවා වාමනක පවුලේ නම් ඉඳලා තියෙනවා. වාමදේව පවුලේ ඉඳලා තියෙනවා. කස්සප පවුලේ හැම කෙනෙක් ඉඳලා තියෙනවා කියලාවත් අහලා තියෙනවද කියලා. නෝහේතම් බන්ති එහෙමත් අපි දන්නේ නැන්නේ. එහෙනම් ඔබලා හරියට අන්ධ වේනු වගේ. අන්ධයෝ පිරිසක් වගේ නේද? එක අන්ධෙක් ඉස්සරහින් යනවා හැරමිටියක් අල්ලගෙන. අනික් අන්ධයා ඒ අන්ධයාගේ හැරමිටිය පිටිපස්සෙන් අල්ලගෙන යනවා. තව ඕක දිගට දිගට පෝලිමේ යනවා නේද අන්ධයෝ වගේ. භාසිතමනු භාතෙන්ති වාචිතමනු වාචෙන්ති කියපු දේ කියනවා කරපු දේ කරනවා වචනයෙන් වචනේ කටින් කටට යාගයෙන් යාගයට මේවා බලාගෙන ඉඳලා කලපුරුද්දෙන් අහගෙන ඉඳලා මතක තබාගෙන ඒ විදිහට කියමින් කරමින් පවත්වාගෙන එන අන්දවේලු પરම්පරාවක් වගේ නේද කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළාම සුබ මානවකයා ටිකක් කල්පනා කරලා කියනවා ස්වාමීනි එහෙමම අපට චෝදනා කරන්න බෑ. අපේ ඉන්නවා පොක්කර සාති කියලා බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණ පවුලට අයිති කෙනෙක්, බොහොම උගත් කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ අය විශේෂයෙන් පොක්කර සාති බ්‍රාහ්මණය බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්, විශේෂ අධිගම තියෙන කෙනෙක් කියලා තමයි පිළිගන්නේ. හා හොඳයි. ඒ පොක්කර සාති කියන බ්‍රාහ්මණය බොහොම වැදගත් પરම්පරාවක් කෙනෙක් තමයි. බොහොම උසස් කුල પરම්පරාව අනුව පොක්‍රසාති බ්‍රාහ්මණයා උගතේ ඒ වගේම සමාජයේ පිළිගත් බ්‍රාහ්මණියෙක් තමයි. හොඳයි. ඒ පොක්කරසාති බ්‍රාහ්මණයාට තියෙනවද ඔය ධර්මයන් අනුගමනය කරලා විශේෂ අලමරි ඥාන දර්ශන විශේෂයක් අධිගමයක් එහෙම තියෙනවද? ස්වාමීනි එහෙම කියන්න නම් මම දන්නේ නැහැ. ආ හොඳයි. ඔබ දන්නවනේ පුක්‍රසාති බ්‍රාහ්මණයාට හුඟක් වැඩකාරයෝ එහෙම ඉන්නවා. බොහොම වලවත් කෙනෙක් කියලා. ඔව්. ඒ පුක්‍රසාති බ්‍රාහ්මණයාට පුණා කියලා දාසියක් ඉන්නව නේද? ඔව් ස්වාමී. ඒ පුක්‍රසාති බ්‍රාහ්මණයා දන්නවද අර පුණා දාසිය හිතන හිතවිලි? පුක්‍රසාති බ්‍රාහ්මණයා තම දන්නවද තමන් යටතේ සේවාකම් කරගෙන ඉන්න පුණා දාසිය හිතන්නේ මෙන්න මේ විදිහට? මේ පුණ්ණාදාසිය මෙහෙම වැඩ කළාට බොහොම අකමැත්තෙන් වැඩ කරන්නේ. සමහර දවස් වලට පුණ්ණාදාසිය බොහොම කැමැත්තෙන් සන්තෝෂයෙන් වැඩ කරනවා. ඒ සිටිවිලි පොක්කර සාති බ්‍රාහ්මණයාට ওই අධිගම තියෙනවා නම් එහෙම දැනගෙන කටයුතු කරන්න පුළුවන්. බැහැ ස්වාමීනි මමත් අහලා තියෙනවා. පොක්කර සාති බ්‍රාහ්මණියගේ පුණ්ණාදාසිය සමහර වෙලාවට කෝපයෙන් ඒ වගේම සමහර වෙලාවට බොහොම සතුටින් කටයුතු කරනවා. නමුත් පොක්කර සාති බ්‍රාහ්මණයාට ඒව දැනගන්න බෑ. එහෙමනම් මානවකය කොහොමද පිළිගන්නේ? කොහොමද පිළිගන්නේ? පොක්කර සාති බ්‍රාහ්මණයා හෝ ඒ වගේ උබලාගේ પરම්පරාවල අය යම්කිසි විදිහක මේ පංච ධර්මයන් අනුගමනය කරලා එයයි විශේෂ අධිගමන ලබනවයි කියලා. ඒක પરම්පරාවෙන් එන පිළිගැනීමක් විතරයි නේද? ඒක අර අන්ධයන් අතර තියෙන පිළිගැනීමක් විතරයි නේද? කොක්කර සාති බ්‍රාහ්මණයා දන්නේ නැහැ. තමන්ගේ සේවිකාවගේ සිටිවිලිවත් හරියට තේරුම් ගන්න. ඒක හරියට අන්ධ මිනිස්සෙක් කියනවා මල් ගොඩක් දිහා බලලා මේ මල් වල කිසිම පාටක් නැහැ. මේවායි තියෙන සුවඳයි මොළොක් බවයි විතරයි කියලා. නමුත් ඇති මිනිස්සෙක් ගිහින් බැලුවොත් ඒ මල් ගොඩේ තියෙනවා කහ පාට මල් තියෙනවා, රතු පාට මල් තියෙනවා, සුදු පාට මල් තියෙනවා, නිල් පාට මල් තියෙනවා. මේ මල් ගොඩේ තියෙනවා. මල් සුවඳ විතරක් නෙමෙයි, මොලොක් විතරක් නෙමෙයි, මේ මල් වල වර්ණයකුත් තියෙනවා. ඉතින් මොකක්ද අර අන්ධ මිනිසයා කියන එකද අපි පිළිගන්නේ ඇස් පේන මිනිසයා කියන එකද? ඔන්න බුදුහාමුදුරුව අහපු ප්‍රශ්නෙට මානවකයා ටිකක් පැහැදීමක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ අහනවා මානවකයේ අර අන්ධ මිනිස්සෙක් කියනවනම් ආසේ තාරකා නැහැ. ආසේ හඳ කියලා එකක් නැහැ. ඉර කියලා එකක් නැහැ. උෂ්ණයේ විතරයි සීතල විතරයි තියෙන්නේ කියලා. අර අන්ධ මිනිහට පේන්නේ නැති වුණාට ඇස් ඇති මිනිස්සෙකුට 15ක දවසට හොඳට හඳ පේනවා. කරුවල දවසට එහෙම හොඳට තාරකා පේනවා. එහෙමනම් අන්ධයෝ වගේ ඔබලාත් මේ ගුරුවරුන්ගෙන් પરම්පරාවෙන් પરම්පරාවට අන්ධ වේනු પરම්පරාවක් නේද මේ බ්‍රාහ්මණියන් තුල තියෙන්නේ මේ වගේ පංච ධර්මයන් අනුගමනය කිරීමෙන් බ්‍රහ්මතාවිතාවට උසස් තත්වයකට යන්න පුළුවන් කියන ඒ අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඔය බ්‍රාහ්මණයන් තුල ඔය පංච ධර්ම අනුගමනය කළාට ඒගොල්ලන්ගේ පංච නීවරණ තියෙනවා පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා තියෙනවා. ඒ නිසා ඒ ඒ අය කාමයන්ට කැමති. ඇහැ කන නාසය දිව ශරීරයේ මේවට ගොදුරු වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට කැමති. මේවායින් මෙය ගතිතෝ මුදිතෝ මෙයා ගිලිලා ඉන්නේ. සමහර වෙලාවට රාජ රාජ මහ මහත්යාදීන් යාග හෝම පවත්වන වෙලාවට ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේගොල්ලෝ ඇවිල්ලා මොහොම ප්‍රශ්න හදා ගන්නවා. ඔබ දන්නවා. රජවරු කොසල් රජුරෝ වගේ අස්වමේධ යාගයක් ඔය පවත්වනකොට විශාල ධනයක් බ්‍රාහ්මණීන්ට ලැබෙනවා. ඒ වගේ විලාසකදී පළමුවෙන් ආපු බ්‍රාහ්මියෝ කල්පනා කරනවා මට මේ යාගයේ පළවෙනි තැන පළවෙනි පුටුව ආ පළමුවෙන්ම දක්ෂි දක්ෂිනාව ලැබුණොත් බොහොම හොඳයි කියලා. තව එක්කෙනෙක් ප්‍රබල කෙනෙක් ආවම එයා හිතනවා මට මේක අද ලැබෙයි කියලා. ඉතින් මේගොල්ලෝ අත කාමච්ඡන්දය මෙයාගේ අර පිටින් පෙන්නුවට ඇතුළතින් ඒගොල්ලන්ට කාමච්ඡන්දය ඇති වෙනවා. ඒ මොකද කාමච්ඡන්දේ ප්‍රහීන කළා නැහැ. නීවරණ වලින් ආවරණ වෙලා තියෙන්නේ. ඒ අනුව දේශපසිතවිලි පවා ඒ එකිනෙකා අතර ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි නසන්තුන් තත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ ලෞකික ශ්‍රමණ බ්‍රාහ්මණයන් තුල වෙණි වැරදි වැඩපිළිවෙළවල් අනුගමනය කරලා වැරදි විදිහට කටයුතු කරලා නොයෙක් කරදර වලටපත් වෙනවා විතරයි. ඉතින් ඒ නිසා ඔබ කියන මේ පංච ධර්මයන් අනුගමනය කරලා කොහොම කිව්වත් අපට පිළිගන්න බෑ අපට පැහැදිලි කරන්න බෑ ඒ මොකද මෙවැනි වැඩපිළිවෙළවල් මිච්ඡා ආජීව මිච්ඡා ප්‍රතිපන්න ඒ නිසා ඒ තුලින් ලැබෙන ප්‍රතිඵලයත් වැරදි ප්‍රතිඵල තමයි ලැබෙන්නේ යහපත් ප්‍රතිඵල ලැබෙන්න බෑ ඒ නිසා යම් කිසි කෙනෙක් කාමච්ඡන්දයන් තේරුම් අරගෙන ඒ කාමච්ඡන්දයන් දුරු කිරීමේ වැඩපිළිවෙලක් අනුගමනය කළොත් අන්න ඒ අයට නම් නිවැරදි දෘෂ්ටියක් ඇතුව නිවැරදි වැඩපිළිවෙලක් අනුගමනය කිරීම නිසා බ්‍රහ්ම සහභිතාවයට උනත් යන්න පුළුවන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ මානවකයා අහනවා "ඔයා ස්වාමීනි එහෙමනම් ඔබ වහන්සේ බ්‍රහ්ම සහභිතාවයට යන වැඩපිළිවෙල දන්නවද කියලා?" බුදුරජාණන් වහන්සේ ඒක තේරුම් අරගෙන පැහැදිලි කරනවා මානවකය ඒක හරියට ඔබ දන්නවා ඔබගේ ගමට කිට්ටුව නලෙයිර් කියලා ගමක් තියෙනවා. අන්න ඒ ගමට යන පාර ඔබගෙන් ඇහුවොත් දන්නවද? කියන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීනි මම දන්නවා. අන්න ඒ වගේ තමයි කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව මේ කරුණු විස්තර කරමින් තෝදෙය්‍ය මානවකයාට ධර්ම දේශනා කරනවා. මේ ධර්ම දේශනාව බොහොම ගැඹුරු එකක්. වගේම විශාල වශයෙන් මේ ධර්මය අන්තර්ගත කරලා පැහැදිලි කරලා අවසාන වශයෙන් බුදුහාඳුරෝ පැහැදිලි කරනවා යම් කෙනෙක් කාමච්ඡන්දයන් දුරු කරලා ඒ වගේම යම් කිසි කෙනෙක් ධර්මය අනුගමනය කරලා උසස් තත්වයකටපත් වෙනවා නම් ඒ අයට ප්‍රථම ද්විතීය තෘතීය ආදී ධ්‍යාන ලබාගෙන ඒ වගේම මාර්ග ඵල පිළිවෙලින් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා මේ ධර්ම දේශනාවේ අවසානයේ සඳහන් වෙනවා. මේ අවස්ථාවේදී කාලය නිමා වෙන නිසා අපි ධර්ම දේශනාව સમાપ્ત කරනවා. මේ ධර්ම දේශනාවේ අන්තර්ගතව තිබුණේ වැරදි විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණයන් මිත්‍යා ආජීවයෙන් යුක්තව මිත්‍යා ප්‍රතිපදාවෙන් යුක්තව වැරදි ප්‍රතිඵල ලබන දුකටපත් වෙන බවත් ඒ අය වුණත් සම්මා ආජීවයෙන් යුක්තව නිවැරදි වැඩපිළිවෙලක් අනුගමනය කිරීමෙන් යහපත් තත්ත්වයකට පත්විය හැකි බවත් බුදුරජාන් වහන්සේ මේ අනුව පැහැදිලි කරනවා ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරු මේ සීලමු පින්නතුන්ට අපි ටික වෙලාවක් හෝ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලබාගත් කුසල ශක්තියින් අප සෑම දිනාටම අතිඋතුම් නිවන් සම්පත් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ රත්නපුර මුද්දුව ශ්‍රී සුමන පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය අතිපූජනීය කෝන්ගස්තන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.